අප පසුගිය දිනෙහි අනත්ත ලක්ෂණ සූත්‍රයේ මාතෘකාව පැවැත්වු දේශනා පෙළ අවසන් අපිට නිලීමක් කර තිබෙනවා නිධිකණ්ඩ සූත්‍රයේ මාතෘකා කරගෙන දේශනාවක් පවත්වන්න කියලා ඒ ඉදිරිමටයි මම බලාපොරොත්තු වෙන්නේ නිධිකණ්ඩ සූත්‍රය එනවා මේ බුද්ධක පාඨය කියන සූත්‍ර නිකායට අන්තර්ගත ඒ ධර්ම ග්‍රන්ථයේ එතන නිදි මෙහි දැක්වෙන නිදිය නම් පිනටයි ඉන්නේ මෙතනකින් ගන්නවනේ නිධානය කියලා කියන්නේ ඒ නිධාන කියන ඒවා අනාගතෙහි ප්‍රයෝජනයට ගැනීම පිණිස සමහරෙක් යම් යම් තමන්ට මතක තබාගෙන වුවමනා වූ අවස්ථාවකදී ගොඩ ගැනීමට හැකිවන පරිදි බොහෝ විට යම් තැනක වලලාකමේ ඉදාන කියන එක. ඒ නිසානේ දැන් සමහර විටක අපට අසන්නට ලැබෙනවා සමහරුන්ට එම නිධාන පහළ වුණයි කියන්නේ මේ පින පිළිබඳව එනවා නිධාන කියන වචනයක් ඊට කියන්නේ අනුගාමික නිධානය තමා පසුපස්සේ යන නිධානය ඒ අනුගාමික නිධාන කියන එක තේරුම් ගන්නට පුළුවන් ධම්මපදයේ දෙවෙනි ගාථාවෙන් කියවෙන ඒ කාරණේ තේරුම් ගන්න. එන්නේ මනෝ කුබ්බංගම අම්මා මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝ නම් සුඛමං වේති ඡායාව අනපායි මනෝ කුබ්බංගම ධම්මා යන සියලු ධර්ම ඒ චෛතසික ධර්ම සිත පෙරටු කොට සිත පූර්වාංගම කොට නැත්නම් සිත ප්‍රධාන කොටයි පවන්නේ සිත තමයි ඒ ධර්මවලට ප්‍රධාන කියන එකයි ඉන් අදහස් කරන්නේ ඒ පුබ්බංගම කියන වචනේ ඉතිරෙනවා තේරුම් දෙකක් එකක් ඉදිරියෙහි යන කියන තේරුමක් ඉගෙන පූර්වාංගම කියන තව තේරුමක් තමයි ප්‍රධානයි කියන තේරුම ප්‍රධානත්වය ගන්නා ධර්ම පූර්වාංග වේමයි. ඒ දෙවෙනි තේරුමයි මෙතන ගන්නට තිබෙන්නේ. එහෙම නැත්නම් සිතේ চৈতසිකයන්ට ඉස්සෙල්ලා යනවා නෙවෙයි. ඒ চৈতසිකයන්ට සිත තමා ප්‍රධාන ධර්මය. ඒ නිසායි මනෝ කුබ්බංගම ධම්මාච. ඒ සිතමයි ශ්‍රේෂ්ඨ කොට පවත්වන්නේ. පවත්වන්නේ. සිතයි ඒ ධර්ම අතර ශ්‍රේෂ්ඨ. ඒකයි කියන්නේ. මනෝමයා කියන්නේ සිතිනුයේ ධර්ම හටගන්න. ඒ කියන්නේ සිත නැතුව ඒ ධර්ම වලට ඇතිවෙන්නට බෑ. සිත ඇසුරු කොටයි ඒ ධර්ම ඇතිවම. ඉතින් ඒ සිතින් යමෙක් ඒ සිත වහන් කරගෙන මනසාචේ පසන්නේ ප්‍රසන්න වූ පහන් වූ සිතින් තවත් විදිහකින් කියනවනම් ඒ අදහස් කරන්නේ කෙලෙස් කිලුටු වලින් විනිර්මුක්ත වූ සිතින් කියන්නේ ඒ වන්නේ කුසල ධර්මයන්ගෙන් යුක්ත වූ සිත. ශ්‍රද්ධා ආදී කුසල ධර්මයන්ගෙන් යුක්ත සිතකි. භාසති කතා කරයි. කරෝති ශාරීරික ක්‍රියාවන් සිදු කරයි. තතෝ නම් සුඛමන් වේති. ඒ කරන ලද දේවල් වලින් හේතු කොටගෙන ඒ පුද්ගලයා පසුපස්සේ සුඛං අන්වේ සැප එයි කියන සැප එනවා කොයි වගේද ඡායාව අනපායි තමාව අත්නහැර තමා පසුපස්සේ දෙන තමාගේ සෙවණැල්ල වගේ ඉතින් ඒකෙන් තේරෙන සෙවණැල්ල තමා පසුපස්සේ ඒ වගේ තමා කරන ලද යහපත් කර්ම තමාට සැපගෙන දීම සඳහා තමා පසුපස්සේ එනවා. හරියට තමාගේ පසුපස්සේ එන සෙවණල්ලක් වගේ. ඒකයි මේ අනුගාමික නිදහස. අනුගාමිකයෙන් තමා අනුව යනවනේ. අනුගාමික නිදහස. බුදුරජාණන් වහන්සේ පිළිබඳව නොයි තැන්වල දේශනා කරලා තියෙනවා. ඒ පින ගැන මේ නිදිගන්න සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පින් සම්බන්ධය කිනගෙන. තවත් තැනකදී වහන්සේ දේශනා කරනවා බොහෝ දුර රටක ඉඳලා කාලයක් ගත කරලා තමාගේ රටට ආපසු එන තනත්තාව තමාගේ ඥාතීන් මිත්‍රයන් තමාගේ හිතවතුන් තමාව පිළිගන්නට පැමිණෙන්නාක් මෙන් තමා කර තිබෙන පින් ඒ විදිහේ පරලොව කිය කල්හි තමාව පිළිගන්නවා. එයින් අදහස් කරන්නේ තමාට පරලොව සැප පිණිස ඒ පින පවතිනවා. රජේම බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි පින්වලට භයවන්නට එපා. මා භික්කවේ පුඤ්ඤානං භාවිත මහණෙනි කිනට පින්වලට භය වන්නට එපා ජීයෙකුට මනුෂ්‍ය භූතස්සති උපකාරානි පුඤ්ඤානි දේව භූතස්සති උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්සති උපකාරානි පුඤ්ඤානි එහෙම වටහා ගිහියාටත් ගියාට නෙමෙයි මිනිසාටත් මිනිසාටත් දින උපකාරයි මනුෂ්‍ය භූතස්සතු උපකාරානි විඥානි දේව භූතස්සතු උපකාරානි විඥානි දෙවියෙකුටද පින උපකාර පවතිනවා පබ්බජිතස්සතු උපකාරානි විඥානි ප්‍රවෘජිතයාටද පින උපකාර එම් වදා පින් නිසා උන්වහන්සේ කරන්නට එපා කියලා වදාළම යමක් ඒ මොනවාද? අකුසල. පව් කියන ඒවා. ඒවා තමාට මහත් විපත් පිණිස පවතිනවා මෙලවක් පරලොවක්. පින් කළ යුතුයි. පින් නිකම්ම පමණක්. තවන්ට පින් සොයාගෙන ගිහින් කරන්නට වටිනවා. සමහර නම් පින් ඇඟේ ගැහුවත් බාරගන්නේ නැති අය සිටිනවා. ඒ පින් සොයාගෙන ගිහිල්ලා කරන්නට ඕන. ඉනේ කියන්නේ ඒ බම්ම. Tamanට සැප පිණිස පවත්නා එක. මොකද හැමදෙනාම මේ ජීවිතයේ ලබා සිටින කෙනෙක්. මේ ජීවිතයේදී Tamanගේ මේ සාංශාරික දුක් සියල්ලම කෙලවර කරගැනීමේ ප්‍රයත්නයක යෙදෙනවාම නෙවෙයි. මේ යෙදෙන අය නැතුව නෙවෙයි. බොහෝම සුළු පිරිසක්. ඒ ඒ කටයුත්තෙහි යෙදෙනවා. එහෙම යෙදෙතානම් ඒ අයට වුවද ඒ සියලුම දුක් වලින් මේ ජීවිතයේදීම නිදහස් වන්නට ලැබෙනවායි කියලා එහෙම කාටවත් සපත කරන්නට බෑ. එන ස්ථිර කොට දක්වන්නට බෑ. ඉතින් පරලොව යා යුතුනා. කල යුතුය තිබෙන්නේ අකුසලයෙන් වැළකීමත් කුසලෙහි යෙදීමත්. ඉතින් කුසලයේ පින්නේ කියලා දෙකක් තිබෙනවා. ඒකත් තේරුම් ගන්නට ඕනේ. කුසල් කියන එකෙන් දක්වන්නේ අකුසලයේ වැළකීම. සානිපානාති පාතා වේරමණී කුසල. අදින්නාදානා වේරමණී කුසල. කාමීස මිච්ඡාචාරා වේරමණී කුසල. මුසාවාදා වේරමණී කුසල. විසුනා වාචා වේරමණී කුසල. කරුසා වාචා වේරමණී කුසල. සම්පප්පලාපා වේරමණී කුසල. අනබිජ්ජා කුසල. අව්‍යාපාදෝ කුසලං සම්මා දිට්ඨි කුසල. එහෙම දස කුසල් දක්වා. ඉතින් අර මුල් හතම වැළකීම සම්බන්ධයි. සතුන් මැරීමෙන් වැළකීම ආදී මේ වැළකීම සම්බන්ධයි. ඊළඟට පින් කියන ඒවා දක්වනවා පුණ්‍ය ක්‍රියා කියන. පුණ්‍ය පුණ්‍ය කිරිය වක්තු කියලා දක්වන 10ක් වෙනවා. දාන සීල භාවනා අපචායන වියාවච්ච පත්තිදාන පත්තානුමෝදන ධම්ම ශ්‍රවණ ධම්ම දේශන දික්ඛිජ්ජු කම්ම ඒ එතනත් ඒ දික්ඛිජ්ජු කම්ම කියන තැනදී අර සම්මා දික්ඛි කියන එකම තමයි ඉන්නේ ඒ පුණ්‍ය ක්‍රියාවලදී චේතනාව ප්‍රධානත්වය තරම් චේතනාව. දැන් දන් දෙවි දීමේදී වැළකීමක් නෙවෙයි තමන් කරන්නේ දීමක් කරන්නේ. දාන චේතනාව. ඒ දැන් සීලය කියන විට සීලයෙහි දෙකමයි. චේතනාවක් වෙනවා. ඒ නිසා චේතනා සීලං කියලා කියනවා. විරතියක් වෙනවා. විරති සීලං කියනවා. එනිසායි චාරිත්‍ර සීල වාරිත්‍ර සීල කියලා දෙකක්. විරතිෙහිදී වැළකීමයි කියන්නේ. චේතනාවේදී කිරීමක් ඒ චේතනා ඉතින් දීමේ චේතනා මේ ආදි වශයෙන් චේතනාව බහුවිධයි බොහෝ ප්‍රකාරයි. සම්තාක් ක්‍රියා අපි සිදු කරන්නේ නම් මේ ක්‍රියා සිදු වීමට හේතු භූත වන චේතනාව. ධර්ම වශයෙන් චේතනාවය කියන්නේ එක. එක ධර්මයක්. ඒක චිත්ත ප්‍රයෝගය නැත්නම් සිත ඒ ඒ ක්‍රියාවන් සිදු කරන සිත වන්නේ මේ චේතනාවකේ තිබෙන නානත්වය නිසා. ඒ සිත හැම විටම චේතනාවකින් යුක්තයි. එනකක් තමයි. අපි මේ දක්නා සිත වුණා දැකීමේ සිටේ කියන්නේ චක්කු විඥාන. ඒ චක්කු විඥානයේ හිද චේතනාවක් ඉදලා. ඒ චක්කු විඥානයේ චේතනාව යෙදෙන්නේ නැත්නම් දැකීමක් සිදුවන්නට බෑ. දැකීමක් සිදුවන්නට බෑ. මොකද චේතනාවේ තිබෙන්නේ. චේතනාවේ තිබෙන එක කෘත්‍යයක් තමයි. තමා සමග උපදනා වූ අන්‍ය ධර්ම මේ ප්‍රධාන ක්‍රියාවට අනුකූල වන පරිදි පැවැත්වීම. මෙතන ප්‍රධාන ක්‍රියාව කියන්නේ දැකීම. මේ දැකීම් ක්‍රියාව සිදු කරන සිතේ හටගන්නා චේතනාව හස්ත වේදනා සංඥා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මානසිකාර කියන මේ ධර්ම ඒ සිතේ උපදනා ඒ ධර්ම මේ දැකීම් කෘත්‍යයට යෝග්‍ය වන පරිදි අනුකූල වන පරිදි පවත්වනවා සකස් කරනවා මෙහෙයවන චේතනාව. ඒ චේතනාව යෙදෙන්නේ නැත්නම් දැකීමක් වන්නට බෑ. ඒ වගේම තමයි ඇසීම ආදී වශයෙන් තිබෙන ඒ විපාක සිත් වල ලැබෙන චේතනාව. විපාක සිත් වල ලැබෙන චේතනාව පිළිබඳව තේරුම් ගැනීම අර කුසල් අකුසල් සිත් වල ලැබෙන චේතනාව පිළිබඳව තේරුම් ගැනීමට වඩා අමාරුයි. මේ චේතනාව. ඉතින් මේ චේතනාවකින් තොර වූ විනක්ති කියලා එකක් සිදුවන්නට බෑ. එනිසායි පුණ්‍ය චේතනා කියන හිම වචනයක් තිබෙන්නේ පුණ්‍ය චේතනා. අමේ චේතනාවේ තිබෙන මේ ක්‍රියා සාධනයේ නැත්නම් කර්ම සාධනයේදී ප්‍රධානත්වය තේරුම්ගෙන මේ නිදිකණ්ඩ සූත්‍රය පිළිබඳව අපි සාකච්ඡා බුදුරජාණන් වහන්සේ වදාරනවා නිධින් නිදේති පුරිසෝ ගම්භීරේ ඕදකම්පිකේ අත්තේ කිච්චේ සමුප්පන්නේ අත්ථායනේ භවිස්සු තමාට ඒ ඉතාම අවශ්‍ය අවස්ථාවකදී මේ තමන් තැන්පත් කර තිබෙන මේ විධාන්ගත ධනය තමාට උපකාර පිණිස අවසීය කියන මේ අදහස ඇතිව කෙනෙක් ඒ තමා සම්පක යම් ධනයක් ඒ බෝධකත්තික මේ දිය ඇසිව නැත්නම් මේ ජලය පොළවේ ජල මට්ටමට එනතුරු හාරලා එහෙම තැනක තැන්පත් කර තබනවා. ඉතින් එහෙම තැන්පත් කරන්නේ මේ අනාගතයේදී Tamanට ප්‍රයෝජනෙට ගන්න. එහෙම නැතුව නිකන් ඔය පොළොවට වල්ලන් ගන්න අදහසම නෙවෙයි. Tamanට යම් කිසි දවසකදී ප්‍රයෝජනෙට ගන්නට. ඒ තැන්පත් කර තබන්න. දැන් මිනිසුන් මේ ඊට වඩා බොහොම දියුණු ක්‍රම දැන් පිටතන් දැනුත් සමහරු ඉන්නවානේ තමා සම්පික සියල්ලම සමහර කිනවා තමන්ගේ ඉන වටේම උතාගෙන ඉන්නවා. පොඩිවත් දැන්පත් කරන්නේ නැහැ. ඉනේම උතාගෙන එහෙම ඉන්නවා. ඒ බලාපොරොත්තු ඒකින් යම් ප්‍රයෝජනයක් තමන්ට අනාගතයේදී ලැබේ. ඒ අදහසින් නුයි ඒක තැන්පත් කරනවා. අතේ කිච්චේ සමුප්පන්නේ අත්ථාය විභවිසති මට මේ අතේ පිරිස යහපත පිරිස මේ පවත්නේ කියලායි ඒක තැන්පත් කරනවා. දැන් ඉතින් අපි එහෙම තැන්පත් කරම තමයි ආදායම යම් කිසිවක් තැන්පත් කර තබන්නේ. එහෙනම් තැන්පත් කිරීමම Tamanගේ පරමාර්ථය කොටගෙන නෙවෙයි. ඒ තැන්පත් කරන දෙයින් Tamanට යම් කිසි දිනක යම් ප්‍රයෝජනයක් ලබා ගන්න. ඊළඟට එනවා රාජතෝවා දුක්ඛස්ස චෝරතෝ පීතස්සවා ඉනස්සවා ප්‍රමුඛාය දුක්ඛේ ආපදාසුවා ඒකදත්තාය ලෝකස්මින් නිධියා නාම නිධියති අං ඒ ලෝකයෙහි මිනිසුන් මේ විදිහේ තමා සම්පතක යම් කිසි ධනයක් හෝ දෙයක් එහෙම නිදාන් කොට දන්ගතව පවත්වන්නේ තබන්නේ කුමක් සඳහාද රාජසෝවා දුරුස්සස් තමා මහ ධනයක් ඇතුළේ ඉන්නවයි කියලා සමහර විටක මේ යම් කිසි මේ අමාරු කාලයකට පත්තු රජ කෙනෙක්ට දැනගන්නට ලැබුණොත් රජුරු තමන්ගේ ධනය පැහැර ගන්න. සමහර විටක එහෙමත් පුළුවන් නේ කරන්නේ. සංස්කෘතික ධනය ඒවා කරනවා සමහර දැන් බැංකුවේ තියෙන ධනය ගැන කියමු සම්සි කාලයකදී කීවෝ කෙනෙකු බැංකුවක තැන්පත් කර තිබෙන ධනයෙන් මෙන්න මේ පමණ කොටසක් හැර අනිත් ඔක්කොම රාජසන්තකයි කියලා මම කියන්නට පුළුවන් අන්න ඒ විදිහේ ඒ කාලේදී නම් රජවරු බොහෝම බල සම්පන්න ධනය පමණක් නෙවෙයි කෙනෙකුගේ ජීවිතයේ රජකම් යාපේ තියෙනවා ඕන දෙයක් කරන්නට පුළුවන් ජීවිතයේ පිළිබඳව. එහෙම බලව අති රජවරු සිටියා. තවා ඉදිරියේ කෙනෙක් කිනා වුණත් ඇති. මොගේ ඉස්ස ගසා බහන්න කියන්නට පුළුවන් රජවරුන්ට. ඉතින් එහෙම කාලයේ රජවරුන්ගෙන් ලැබෙන උපද්‍රව ආදී ඒරීමක තමා සංසක දෙයක් යම් සිතනක සංගවා දැන් එහෙම කරපු කතාවක් ගැන එනවා නේද? ඒ කුම්භ ഘോഷක කතාව එනවනේ. ඒත් දැන්පත් කරලා තිබුණානේ. ඔව් ඉදරව් කියේ නෑනේ තමා තියෙන සංකේතව කියන තනි. ඒ චෝරකෝ පීතස්සව සොරුන්ගෙන් පීඩාවටපත් වූ කල්. ඉතින් යන්නේ යම් කිසි ගමක යම් කිසි පළාතක නම් දැන් දීතියක සොරුන් ගම්පහරම සොරුන් ඇවිල්ලා ඔහු ධනේ සොරකම් කරනවා ඒ අය සම්පතක කනකර ආභරණ, පත්‍රාණ ආදී දේවල් සොරාගෙන යනවා. ඉතින් එහෙම දැනගන්නට ලැබුණම එහෙම පීඩාවක් ඇති වුණාම කලින් Taman නොසිතා සිටියක් නොසිතුවක් මෙවන්නක් කරන්නට එහෙම කෙනෙකුගේ රුවක් සිත නැවෙන්නට පුළුවන්. දැන් මේවා ළඟ තියාගෙන ඉන්න ඕනේ නෑ. කීයක් හරි වියදම් වුණත් කමක් නෑ. බැංකුවේ ගිහිල්ලා දැන්පත් කරන්න ඕනේ. එහෙම හිතෙන්නට පුළුවන්. අන්න ඒ වගේ මේ සොරුන්ගෙන් පැමිණෙන පීඩාවෙන් දෙලීමට එක්තන්පත්. සංස්කෘතික නිදානකට කරන්නේ. ඉනස්සවා ප්‍රමුඛාය. Taman කෙනෙකුගේ ණය අරගෙන ඉඳලා. ඒ ණයෙන් ණය බේරන්නට ඕන. ණයෙන් මිදෙන්නට ඕන. ඉතින් ඒ සඳහාද හම්බ කරන දෙයක්, ලැබෙන දෙයක් කාලා දීලා ඉවර කළාම ණය බේරීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒ ණයෙන් බේරීම සඳහාද කෙනෙක් මෙහෙම තැන්පත් කිරීම නිදාන් ගත කිරීම කරා. දුබ්බික්කේ ආපදාසුවා. තවත් දුර්භික්ෂ කාලයේදී විපත් සිදු කාලයකදී ප්‍රයෝජනීයට ගැනීම සඳහාද හිත තැන්පත් කරනවා. ඒත දත්තාය ලෝකස්මින් මෙන්න මේ කියන අර්ථයන් දිනස ලෝකයෙහි නිධී නාම නිධියති. මේ නිධී කියන ඒ නිධාන එහෙම තැන්පත් කිරීම ලෝකයා කරනවා. තාව සුනිහිතෝ සන්තෝ ගම්භීරේ ඕදකන්තිකේ. න සබ්බෝ සබ්බදායේව තස්ස තන් උපකප්පති. ඉතින් මේ මෙහෙතියෙන් කෙනෙකුට සොයා ගන්නට බැරි වෙන විදිහට ගැඹුරු වලක මෙහෙම තැන්පත් කර ඔහු සලකනවා දැන් බොහෝම හොඳට මේ තැන්පත් කරලායි තියෙන්නේ. දැන් කාගෙන්වත් මේකට උපද්‍රවයක් සිදුවන්නට බෑ. යම් කිසි දිනක Taman වුවමනා වූ කල්හි එය ලබා ගන්නට පුළුවන් කියන මේ විදිහේ ඒ මේ සැක රහිත බවක් ඔහුට ඇති වෙනවා. මේ හොඳට මේ දැන් කලයි කියන මේ අදහස නිසා. නමුත් නසබ්බෝ සබ්බදා ඒව තස්ස තං උපකප්පති. එහෙම කළම් හැම විටම තමා ඒ තන්පත් කළ දේ තමාට ඒ નિયમિત තමන්ට උවමනා වූ අවස්ථාවකදී ලබා ගන්නටම හැම විටම ලැබෙන්නේ නැහැ. මොකද ලැබෙන්නේ නැත්තේ? නිදීවා ථානා චවති තමා තැන්පත් කළ ධනය ඕ යම් කිසිවක් වේලා ඒ වස්තුව තැන්පත් කළ තැනින් ඉවතට යනවා කියන්නද බෑනේ දැන් ජලේ නම් කියන්නේ ඉතින් ඔය අතරේ ඒ දිය වතුර කාම් වෙලා කාම් වෙලා උල්පත් වීම ලොකු වෙලා සමහර විටක ඇතුළත ගංගා වගේ ගලාගෙන කියොත් ඒ තැන්පත් කරපු ධනෙ එතන තියෙන්නේ නෑ. එතන තියෙන්නේ නෑ. ඒ වගේ එහෙම උපද්‍රව වුණ. එහෙම නැත්නම් විශාල ගම් වතුරක් ගලවා ගසාගෙන යන්නට පුළුවන්. ඒ විදිහේ මොකක් හරි උපද්‍රවයක් හේතුකොට කියන කිඹුණු තැන නෑ. එතන නැති වෙන්නේ. යදීවා ධානා චවති. ඒ ස්ථානයේ ඉවතට යමු. ධානා චවති සංඥා වාස්ත විමුහිහති. එහෙම නැත්නම් Tamanට අමතක වෙනවා කොහේද මේක තැන්පත් කළේ කොහිද තිබියේ කියලා අතක නැත්තේ. සංඥා වාස්ත විමුහිය. යදා පුඤ්ඤක්ඛයෝ හෝති සබ්බ වේතයන් විනස්සති. දැන් Tamanට යම් මේ ධනයක් ලැබිලා තිබෙන්නේ ඒ වස්තුවක් ලැබිලා තියෙන්නේ ලැබුණේ ඒවා ආරක්ෂා කරගෙන දැන් තැන්පත් කරගන්නට ලෑස්ති උනේ එහෙම ලැබුණු නිසා එහෙම තිබුණේ සමාජයේ කිනක් නිසා Tamanta කිනකුත් තිබෙන දැන් මිනිසෙක් වශයෙන් කෙනෙක් උපන්නේම කිනක් උපදිනේම කිනක් ඊළඟට ඒ ලැබූ මිනිස් මානව ජීවිතයේදී සමන්ත සෑමදීම අනුම් පැලඳුම් ඉනුම් හිතුම් ආදී මේවායින් ඒ තරම්ම අමාරුවක් නැතිව ජීවත් වන්නට ලැබෙන්නේද තමා පෙර කර තිබෙන දිනක. එහෙම පින් නැති අයට පින් තිබෙන අය ඒ තරම්ම මහන්සියක් නොවේ තමාගේ ජීවිකාව කරගෙන යන අතරේ තින් මඳ අයට බොහෝම මහන්සි වෙනවා. ඇතැම් විටක මේ මහන්සියේ තරමටවත් Tamanට සැප සම්පත් ලබා ගන්නට බැරි ඒ ඒ නිසායි පෙර කරන ලද පින් ඇති බව දිනුවට කරුණක් බව බුදුරජාණන් වහන්සේ වදාළා. මංගල සූත්‍රයේ එන්නේ උබේච කත පුඤ්ඤතා පෙර කරන ලද පින් නැති බව. එතකොට අපිට මේ ජීවිතය පිළිබඳව සැලකන විට අප ගිය ධාතිවලදී කර තිබෙන පින් නැති බව මේ ජීවිතය සපවත්ව ගත කිරීමට කාරණයක්. ඒක එකම කාරණේ නෙවෙයි හිතා ගන්න එපා. එකම කාරණේ කියලා ගත්තොත් එතකොට අපි විද්‍යා දෘෂ්ටිකයක දෘෂ්ටියකට වැටෙන්නට පුළුවන් බුද්ධේකත හේතුවාදය කියන. ඔක්කොම සිදුවන්නේ පෙර කරන ලද කර්මය නිසායි. එහෙම ගත්තොත් වැරදි. නමුත් ඒ කර්මය බොහෝම බලපවත්වනවා නිසැප ලැබී. ඊළඟට ඒ <clears throat> ඒ එතකොට ඒ පින් මඟ අය එහෙම පින් ඒ අවස්ථාවලදී Tamanට සැප ළඟා කර දීමට හේතු භූත වන පින් නැත්නම් එයාට බොහොම කරදර ජීවිතයක් ගත කරන්නට සිදුවනවා. මිනිසෙක් උපන්නේ පින නිසා තමයි. නමුත් ඒ පින පමණක් ප්‍රමාණවත් නෑ. ඊළඟට තව උපස්තම්භක ජනක ජනක කර්ම තිබෙනවා. උපස්තම්භක කර්ම තිබෙනවා. උපස්තම්භය කියන්නේ මේ ජනක කර්මයෙන් ලබා දෙන ලද ප්‍රතිසම්පිය ඇති. ඒ තැනත්තාට උපකාරකව පවත්නා වූ තව පින්කම් කර තිබෙනවා. ඒවායේ උපකාරයේ නැතිව කියෝ. මිනිසෙක් වුණු බව පමණක් තිබෙනවා. අනිත් සත සම්පත් වලින් බොහෝම අඩුපාඩු ඇති කෙනෙක් වෙන්න. ඉතින් බොහෝ විට එහෙම අය මේ කර්ම කර්මඵල පිළිබඳව සැලකීමට පුරුදු වෙන්නේ නැති හේතුවෙන් ඒ සැප සම්පත් විඳින අයට ඊර්ෂ්‍යා කරන්න පටන් උන් හිතනවා ඒ Taman මේ තරම් සැප සම්පත් Tamanට ලබා ගන්නට බැරිව තිබෙන්නේ වෙන කරුණක් නිසා නෙවෙයි මේ ඕනාටත් වඩා සැප සම්පත් විඳින මේ අය නිසායි කියලා ඔවුන් කෙරෙහි ආඝාත දඬගන්න. මම දැකලා තියෙනවා සමහරව. ඔය පෙළපාලි වල යන වේලාවලදී කියා තිබෙනවා මා අහලා තිබෙනවා. එක්තරා විශාල යක් ඉදිරියේ ඔවුන්ගේ පෙළපාලියේ යනකොට ඔවුනේ ගියේ පෙන්නලා කියනවා මේ අපේ සල්ලි. <laughs> මේ අපේ සල්ලි. ඉතින් ඒ විදිහේ මේ අන්යන්ට ඊර්ෂ්‍යා කිරීම ඒ කර්ම කර්මඵල පිළිබඳ විශ්වාසයක් නැති. ඉතින් ඒ විශ්වාස කිරීම නිසා සිදුවන්නේ කුමක්ද? තමන් මෙලොවදීද තවත් කර්ම රැස් කරගන්නවා අනාගතයේදී තමන්ට යහපත සිදු කරගන්නට බැරි වීමට හේතුවක්. ඒ නිසා මේ කර්ම කියන එක පිළිබඳව පින්පව් කියන මේ දෙක පිළිබඳව හොඳට දැනගත යුතුයි. කාරණා ඉතින් නිදි එක නැති වෙනවා ඊළඟට නා නෑ නිදිවා සාමාචවති නිදිය ඒ විධානය තැන්පත් කර තිබූ තැනින් ඉවතට යන සංඥා වාස විමුහ්‍යති ඒ තිබූ තැන අසුවල් තැනයි කියන එක පිළිබඳ ඒ ඒ නිච්ච හැඟීමයි. يعني Tamanට මේ අසුවල් කනවයි කියන ඒ නිශ්චිත බව නැතුව යන. ඒ නිසා ඔහුට කොතනද මේ තිබ්බේ කියලා සොයාගන්න බැහැ. නාගාව අපනාමින් නාගයෝ කියලා කොටසක්. කෙනෙක් හිතන්නේ නාගයෝ කියන විට අපිට මේ පේන්නට ඉන්න නාග කියන වචනේ තිබෙනවා. පාලියෙහි නාග කියන වචනය ඇතුන් සත්‍යද නාග කියලා තව ඔය ඒ නාගයන්ටත් නාගයෝ කියලා අපි කියන්නේ ඉතින් ඒ නාගයෝ මේ සර්ප නයි කියන සර්ප జాතියක් තියෙනවා තව සත්ත්ව කොටසයක් ඉන්නවා ඊට වඩා විශේෂ නාගයෝ ඒ අය බුදුරජාණන් වහන්සේටත් බොහෝම ගෞරව කරලා ඒ ඔවුන් සමහරෙක් මේ ශාසනික පැවිද්ද ලබන්නටත් ඉදිරිපත් කරනවා. එහෙම මේ පැවිද්ද ලැබුවා. ලැබුවේ Taman මේ මේ මිනිසෙක් හැටියට පෙන්නලා. මිනිසෙක් කියන බව දක්වලා ශාසනික මහානකම ලැබුවා. ඒ නාග කියන ඒ සත්ව జాතිය ඔවුන්ගේ සමහර ක්‍රියා සිදු කිරීමේදී තමගේ ප්‍රකෘති ස්වභාවය ගන්නට ඕන. එයාට තියෙනවා මේ මනුෂ්‍ය ශරීරයක ඒ මවා ගන්නට පුළුවන්. ඔවුන්ගේ ප්‍රකෘති ස්වභාවයේ හැටියට ඒ නාග තත්ත්වය හරියට මේ සර්පේක වගේ ඒ තත්ත්වෙහි සිටින්නට ඕන. ඒ ආහාර ගැනීමේදී සිව්ලම් සේවනයේදී ඒ ස්වභාවය ගන්නට. ඉතින් එක් දවසක් ඒ නාග ඒ මහාන වෙලා ඉති හාමුදුරුවමක් ඒ කාමරය ඇතුළ බැලුවා තවත් විසුණු වහන්සේ නම බලනකොට දැක්කම භෝගාවන්‍ය ඡාල භෝගාවන්‍ය බලල කෑගෙන ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වික්ෂුව දෙන්නා වික්ෂුව කියන්නේ ඒ මහණුන් නාගයා එනල්ලා අහුවා කාර්ය කිව්වා මේ මේ මහානදම් පිළිවීමට තිබෙන ආශාව කැමැත්ත නිසා කිව්වා මහානදම් පුරන්නට බැරි කියලා ඔය තත්ත්වයේ සිටියේදී කියලා යන්නට බොහොම කනගාටුයි අනේ එහෙම නාග කියලා කොටසක් ඉන්නවා අන්න ඒ අය නාගාව අපනාවෙන්ති. අන්න එහෙම ඒ නාගයන් හෝ මේ තැන්පත් කරන ලද නිධානය එතනින් ඉවතට ගෙන යන අපනාවි. අන්න ඒ යක්ෂයෝ හෝ ඒවා ගෙන යන හරන්ති. අප්පියාවාපි දායාදා උද්ධරಂತಿ අපස්සතු. යදා පුඤ්ඤක්ඛයෝ හෝති සබ්බ මේතං විනස්සති. අප්‍රියාවාපි දායාද අප්‍රිය උරුමකාරයෝ ඉන්නවනේ දැන් සමහර ඉන්නවා තමන්ගෙන් තමන්ගේ අභාවයෙන් පසු තමා සම්පත දේ උරුම වීමට ඒ ඒ නාති සම්බන්ධය අනුව හිමිකාරයෝ සිටිනවනේ මේ දැන් පියාගෙන් පුතුට හෝ දුවට එහෙම ලැබෙනවානේ. ඒ වගේ ඒ අය තමයි දායාද කියන්නේ. ඉතින් අප්‍රියවා පිදායාදා කියන්නේ අප්‍රිය උරුමකාරෝ ඉන්නවා. සමහර විටක තමා ඔවුන්ට මේ හිමිකම් දෙන්නේ නැහැ. ඔවුන් Tamanට විරුද්ධව කටයුතු කළා නම් එහෙම නැත්නම් මේ ඒ මෞපියන්ගේ ගෞරවය නැතිවීමට කටයුතු කළ දූ දරුවනට ඇතන් විට මෞපියවරු Tamanගේ සම්පතේ දෙන්නේ නැහැ. මොකද මෞඛ්‍යං සම්පක දෙයි කියන්නේ ඔය මෞඛ්‍යං සම්පක. ඒක දූදන් වර්ගත මේ මේ නිකම්ම මෞඛ්‍යන්ගේ නිසා Tamanට අයිති විය යුතුයි කියලා නෑ මෞඛ්‍ය ජීවත් ඉන්නද. ඒකදී ඒක දෙනවා නම් දෙන්නේ Taman ඒ මෞඛ්‍යන්ගේ සිත් ගන්නට ඕන. ඒ සුදුසු විදිහට ක්‍රියා කරන්න. මෞඛ්‍යන්ට මේ අකීකරුයි වෙලා සමහර විට මෞඛ්‍යන්ට ගහල් දැනලා එහෙම කරන අය ඉන්නවනේ. ඒ අයට ඒ මව්පියන් ඔවුන්ගේ උරුමය දුන්නේ නැති නොදීම වරදක් නෙවේ. ඒ කිරීම සුදුසුයි. මොකද ඔවුන් නැත්තම් කොහොමද ඉගෙන ගන්න? මේ ජීවිතයේ දිහා ඉගෙන ගන්නට බෑ. අනිත් ජීවිතවලදී හරි හරියට කටයුතු කරන්න. සමහර වෙලාවට මේ මව්පියන්ගේ උරුම ලබාගෙන කලින් මව්පියන්ව නොසලකා මා දන්නවා එමය. ඒ ඒක බොහොම සෝචනීය තත්වයක්. එක මෑණිකෙක් ඒ මෑණියෝ ස්වාමි පුරුෂයාත් නෑ. දරුවන් දෙදෙනෙක් හිටියා දුවයි පුතා. ඒ දෙදෙනා පිටරට හිටියේ. ඔවුන් දෙදෙනාට තමා සම්පතක ඒ මෑණියන් සම්පතක ගෙවල් දෙකක් ලියලා දුන්නා. ලියලා දුන්නා ඒ ලියන අවස්ථාවේදී ඇසුආවේ තනතියෙ ඇයි ජීවිත භුක්තියවත් ලබා ගන්න නැත්තේ නෑ ඕනේ නැත කියලා ලිව්වා. පස්සේ කඳුළු කරාගෙන අවිත් කීවා දැන් මට ඉන්න තැනක් නැති වෙලයි. පුතා කියලා එව්වා පුතා ඉදිරියට පදිංචි වෙලා ඉන්නකොට අසුවල් දවසේ මම එනවයි ගේ ඉස්තරලා දෙන්න කියලා. ඒ කියන්නේ අම්මට ඉවත් වෙන්නේ. ඊට පස්සේ දුවල් කියලා එව්වා 80 දවස් වෙනවා දැන් දුවට ලියව දුන්න විතර ඉන්නේ 80 දවස් ඉන්න එනවා ජීවෝදී ඉතින් නීතියේ හැටියට නම් ස්වාමියන්ට පුළුවන් ඉන්න තමන් දුන්න ඒ ඒක අවලංගු කරවන්නට පුළුවන් මොකද නිකම්ම දුන්නා නෙවෙයි තමන්ව රැක බලා ගන්න එම අදහසක් තිබුණානේ ඒ ඊට පටහැදිව ක්‍රියා කරන නිසා ඒ උසාවියට ගිහින් කර්ම ඉදිරිපත් කළා නම් ඒ ඒ පරිත්‍යාගය අවලංගු කරන්නට පුළුවන්. කර්ම ඉදිරිපත් කළා. ඉතින් එහෙම දරුවන් සිටිනවා. ඉතින් එහෙම ආයත ඉගැන්වීම වරදක් නෙවෙයි. මේ අය ඉගෙන ගන්නට ඕන, දැන ගන්නට ඕන. අදුරන්නේ තේරුම් ගන්නට ඕන අපි මෙහෙම ඉන්නේ. අපේ මෞඛ්‍ය දෙකලා නිසා. මෞඛ්‍ය දෙකලා නිසා. ඒ අය අප සලකන්න. තස්මාදී නමස්තේය සක්කරියාත පඬිතු අන්නේන අතපානේන වත්තේන සයනේනිච උච්චාදනේන නහාපනේන පාදානං ධෝවනේනිච දුබලේ ආදවීම පවා කරන්නේ බන් එම මොහොබ්යන්ත සලකහන්නේක තමා අපරාධයක් ඉතින් ඒ ඉතින් කෙනෙක්ගේ එහෙම උරුමය ලබන්නට සිටින අය Taman කලින් දැනගත්තොත් පියා මට කිසිවක් දෙන එකක් නැහැ කියලා පියා තැන්පත් කළ ධනය ඉස්සර විදියට වලලකට එහෙම දැන් දැනගෙන ඒ තැන් වලින් ගොඩ ගන්නට පුළුවන්. එහෙම කරන්නට ඒකයි මේ අප්පියාවාපි දායාදා උද්ධරන්ති අපස්සතෝ. Tamanට තේරෙන්නේ නැති වෙන පරිදි ඒවා අරගෙන අපස්සතෝ. යදා පුඤ්ඤක්ඛයෝ හෝති යම් අවස්ථාවකදී තමා කර තිබෙන මේ පින තමන්ට මේවා ලැබෙන්නේ යම් පිනක් නිසා නම් ඒ පින ගෙවි ඒක සබ්බ වේතම් විනස්ස ඒ සියල්ලම විනාශ වෙනවා නැති වෙනවා සියල්ලම පින නැති ඒ නිසා දැන් අර විසාකාව පටිකුලයට ගියාට පස්සේ තමන්ගේ මාමණ්ඩිය කෑම කන අවස්ථාවකදී වැඩියනි ශ්‍රමයන් වහන්සේ මොකද කියේ මාමණ්ඩිය දැක්කේ නැතුව වගේ ඉතින් මගේ මාමා පුරාණ සාදු පරිණි දේ කනවා පරිණි දේ කියන්නේ එතන ඒ පරිණි කියන එක අසුචියට නමක් ඒක විසාකාවට දෝෂයක් හැටියට කිව්වනේ. විසාකාවගේ වැරදි දක්වන තැන. මම ඒක නෙමෙයි කිව්වේ. මේ මගේ මාමා. දැන් මේම හොඳට කාලා දින්න සැප සම්පත් විඳින්නේ ඔහු පෙර කර තිබෙන පින නිසා. දැන් ඒක පෙර කරපු කිනේ ප්‍රයෝජනය දැන් ලබනවා. නමුත් දැන් කිනක් කරන්නේ නැහැ. ඒ බව දැක්වීමයි මාගේ. වගේ යම් දවසක ඒ කර තිබෙන පින් අවසන් වෙනවා. කියන්නේ ඒ Taman විපාක වෙන කෙනෙකුත් කියනවා ඒ සැප සම්පත් දෙන ඒ ඉන්න නැතුව කියොත් මේ කොහොම නැතුව මේ සමහර විටක එහෙම සිදු වෙනවා මිනිස්සුන් සමහර විටක බාහිර උපද්‍රව හේතු කොටගෙන දෙනවා නමුත් ඒකට යම් සම්බන්ධයක් ඉදන්නට ඕන සමහරු Taman සන්තක සියල්ලටම අහිමියෙක් වෙන වෙනවනේ මොහොතේ මොහොතේ සියල්ලන්ටම හිමිකම නැතුව යන ජීවිතෙක් වෙන දුප්පතෙක් වෙන පුණ්‍යක්ඛයෝ ඒව දින ගෙවියන්නට පුළුවන් යදා පුණ්‍යක්ඛයෝ හෝති සබ්බමේතං විනස්ස යස්ස දානේන සීලේන සංයමේන දමේන ච නිධින් සුනිහිතෝ හෝති විද්‍යා පුරිසස්සව යස්ස දානේන සීලේන සංයමේන දමේන ච දානයේ සීලයේ සංයමයේ දමනයේ මේ සංයමයෙන් කියන්නේ චිත්ත සමාධිය ඇති කරගෙන දමනයේ කියන්නේ ඉන්ද්‍රිය දමනයේ මේවායි එතකොට දම් දීමේදී සීල රැකීමේදී සමාධිය ඇති කර ගැනීමේදී ඉන්ද්‍රිය දමනය කිරීමේදී Taman මොනවද කරන්නේ Taman ඒ රුපින් කුසල් තමයි උපදින්නේ. නිදීන් සුනිහිතෝ හෝති. එතකොට ඒ තැනත්තා එසේ කිරීමේදී හොඳට තැන්පත් කළා. මොනවද? නිධානය. නිදීන් සුනිහිතෝ හෝති. ඉත්‍යා පුරුසස්ස. ස්ත්‍රියකු හෝ පුරුෂයෙකු. ඒකට තමන් රැස් කරන ලද නිධානයක් ඇති කෙනෙකු වෙනවා මේවා කළාම. තව තියෙනවා චේතියම් විච සංඝේවා පුද්ගලේ අතිතිසුවා මාතරි පිතරි ചാප්ති අතෝ ජිත්තම් විධාතරි චේතියම් විච චෛත්‍යම් චෛත්‍යය කියලා කියන්නේ ඒ පිළිය යුක්තම් පිළිම් වශයෙන් උන්වහන්සේලාගේ ධාතුන් තැන්පත් කොට කරවන ලද චෛත්‍යය. මේ පිළිතුරු අසාති වෙනවනේ බුදුරජාණන් වහන්සේ රතන සූත්‍ර දේශනාව පැවැත්වීම සඳහා විශාලා මහනුවරට වැඩම කරන ලද අවස්ථාවේදී මහන්සේට මහා පුද පෙරහර මේ පැත්තෙන් බිම්බිසාර රජතුමා ගඟේ එහා පැත්තේ විශාලානුවර මහා නුවර ඒ වැඩ රට වජ්ජී ඒ රජවරු කරත්වන් ඒක මේ බොහොම ආශ්චර්ය පූජාවක් කළේ ගංගාරෝහණ පූජාවයි ඒ ඒ පූජාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ පසු දිනක ආනන්ද හාමුදුරන්ගේ මැස්සුවා ආනන්ද ඔබ කුමක් සිතන්නේ කියලා. ඒ මේ විදිහේ මහත් වූ පූජා සත්කාරයක් තමන් වහන්සේට ලැබුණේ. තමන් වහන්සේ බුද්ධ කියන මේ හේතුව නිසාමද කියලා. එහෙම හිතන්නට එපා. ඉස්මතු බදා. එහෙම හිතන්නට එපා. තමන් වහන්සේ එක කාලයකදී කරන ලද පිනක් නිසායි මේ පූජාව ලැබුණේ කියලා මහන්සි කතා ඒ ඒ අහලා තියෙනනේ මේක සංක කියන සංක ඒ ප්‍රාත්මණියකුව උපද සිටි කාලයක තමන්ගේ පුත්‍රයන් පුත්‍රයාව ගෙන ගැනීම සඳහා දිසාපාවුකාචාරීන් වෙත දත්තර යවුවා. ඒ දිසාපාවුකාචාරී ආචාර්යවරයාගෙන් ශිල්ප ශාස්ත්‍ර හැදෑරු තමන්ගේ ශිෂ්‍යයා බොහෝ කලක් ගත වී අවුරුදු ගණනක් ගත වී ආපසු ආගෙන ගුරු පඬුරු රැගෙන යාමට හෝ තමන් ඉගෙනගත් බව තම පියාට ප්‍රකාශ කිරීමට හෝ ආපසු ආවේ නැහැ. ඒ නිසා පුතාට යම්කිසි විපතක් සිදු වී ඇත්තේ කියා බලා ගැනීමට මේ ග්‍රහත්ම කුමහා තමන් වාසය කරන ස්ථානීය පිටත්ව විසාපාම කාචාරී වාසය කරන ඒ දුර ප්‍රදේශයට යමු. හරි මේ විපරම් කරලා බැලුවා තමන්ගේ පුත්‍රයා පිළිබඳ එහෙම කෙනෙක් හිටියා බොහෝම දක්ෂ කෙනෙක්. හොඳට ඉගෙන ගත්තා. ඉගෙන ගැනීම අවසන් කළා. එහෙත් ආපසු ගෙදර යන්නට කැමති වුණේ නැහැ, වමනා කළේ නැහැ. එතුමාට දක්නට ලැබුණා පසේ බුදුවරු. දක්නට ලැබිලා ඒ මේ ගිහි ජීවිතය අත්හැරලා පසේ බුද්ධත්වයේ පසේ බුදු කෙනෙකුන් වෙලා එතුමා පිරිනිවන් පෑවා. අර තිබෙන්නේ උන්වහන්සේගේ ධාතු තන්පත් කොට කරවන ලද චෛත්‍යයයි. මේ යාර්ථය ඉවසන්නට බොහෝම පොළොවේ හැපි හැපි ඇඬුවා. පස්සේ සිත හදාගෙන ඒ ස්ථානයට ගිහිල්ලා. ඒ ස්ථානය පිරිසිදු කළා. තම පොළොව උදුරලා ආදිය පිරිසිදු කරලා ඒ Tamange උතුරු සමයේ කොටියක් කරලා ඒ ඒ චෛත්‍යයට පූජා පිණිස එය එල්ලලා ප්‍රදක්ෂිනා කරලා එතනින් නික්මුණා. මහණෙනි මේ ආනන්ද ආමරන්ද කියන ආනන්ද මම එදා ඒ සිදු කළ පින ඒ චෛත්‍යයක මේ පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතු තැන්පත් කොට කරවන ඒ චෛත්‍යයට මා කරන ලද ඒ පූජාව සාය මට මේ සාක්ෂාත් පූජා සත්කාරයක් ලැබුණේ. එව නැත්නම් තමන් වහන්සේ බුදු වූ කාරණේ නිසාම නොවේ. දැන් ඒක මෙතන එනවා චේතියම්පි චෛත්‍ය. ඒ නිසා චෛත්‍යයේ කියන එක චෛත්‍යයන් කරන්නේ රූපයන් කරන්නේ නම් ඊට සුදුසුම් වෙනුවෙන් කළ යුතුයි. චේතිය. දැන් මේ පිළිතුරු නාහලා ඇති අපේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයක් බොහෝම ඉක්මනට අසා ගන්නට කැමති වුණු කෙනෙක් මේ කාය ධාර්චීරිය කියන්නේ ඒ කාය ධාර්චීරිය තුමා බුදුරජාණන් වහන්සේ විහාරෙහි නැති අවස්ථාවකදී විහාරයට පැමිණි. උන්වහන්සේ දානයේ පිණිස පින්දපාත පිණිස ගමට වැඩලා. එතෙක් ඉවසන්නට බැරිව ගියානි වහන්සේ වැඩි කරාත් ගැන පැත්ත ගැන අහලා. මගදී මුණ ගැසෙන්නට ගියේ ඉලි මහසු දුතු හැටියේම වැඳලා. ඉල්ලා කියන්නේ තමන්ට ධර්මයක් දේශනා කරන්න දෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ වදාලා මේ අවස්ථාව නෙවෙයි මේ මේ වීතියේ පින්දපාතේ වැඩි අවස්ථාව දැන් බණ කීමට කාලය නෙවෙයි. එවිට ඔහු බුදුරජාණන් වහන්සේටත් සිහි ගැන්නුවානේ සිහිපත් කළානේ ස්වාමීනි. ඔබ වහන්සේගේ ජීවිතයත් කොයි වෙලේ නැති වේදයි දකින්නට. මගේ ජීවිතයත් කොයි වෙලේ නැති වේදයි කියන්නට බැරිය. ඒ නිසා මට අනුකම්පාවට ධර්මයක් වදාරන්න. පස්සේ බුදුරජාණන් වහන්සේ සාකේති අනුශාසනයක් කළේ. ඉත්තේ දිත්තමත්නම් භවිස්සති, සුතේ සුතමත්නම් භවිස්සති, මුතේ මුතමත්නම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්නම් භවිස්සති ඔය අනු වශයෙන් කෙටි අනුශාසනයක් කළේ ඇහපු ඇටියේම රහත් වුණා. මහානකම ඉල්ලුවා ඒ එහි භික්ෂු භාවයෙන් පැවිද්ද ලබන්නට සුදුසුකමක් තිබුණේ නැහැ. එහෙම නැත්නම් එහෙම සුදුසුකමක් තිබුණා නම් බුදුරජාණන් වහන්සේ ඒත ඒහි භික්ඛු චරභක්ඛචරියන් සම්මා දුක්ඛස්ස අන්ත කිරියාය කියන මේ වචන ටික ප්‍රකාශ කරනවා සමගම හිසකේ රැවුළු කැපී ගොස් මේ Taman ඇඳ පැළඳ සිටි මේ වස්ත්‍රය ඉවත් වී කාසාව වස්ත්‍රයෙන් ශරීරය දැසිලා හතරවයක් පිරුණු මහණ භික්ෂුවකගේ ආකල්ප සම්පත්තියෙන් යුතුව ඒ බුදුරජාණන් වහන්සේ වෙතට යන්නේ. එහෙම පිනක් තිබුණ නැහැ. ඒ නිසා ඇහුවා ඔබගේ පාත්‍රාසෙදු සම්පූර්ණද නැහැ. එහෙනම් ඒවත් අරගෙන එන්න තියෙනවා. ඉතින් ඒ සඳහා කඩමන්ඩියට යන අවස්ථාවේදී තමයි එළදෙනක විසින් ඇනලා මැරුණේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග වඩිනකොට දක්නට ලැබුණා. මේ පාරේ වැටි නියගොස් සිටින ඒ දාරුචීරිය සමාව. මහණෙනි ඔසවා ගන්නට මේ සම්බ්‍රහ්මචාරින් වහන්සේ යන්නේ භික්ෂුන් වහන්සේ කියලා දැන් භික්ෂු වේශයක් නම් නැහැ. නමුත් භික්ෂුන් වහන්සේ මොකද මහානකම ඉඳලා මේ රහත් වෙලා දැන් සීරු සොයාගෙන ගිය ගමනේ මේ මරණයටපත් ඉතින් වහන්සේව ඔසවාගෙන ගොස් ශරීරය දවලා ඒ ධාතු තැන්පත් කරලා චෛත්‍යයක් කරනවා. මේ චෛත්‍යය කියන්නේ විශාල ගොඩනැගිලි හදන එක නෙවෙයි. ඒ මේ දැන් කනත්තට ගියාම සමහර විටක එහෙම කරනවානේ. වලලපු තැන පස් ටිකක් 16 කියන්නේ අන්න ඒ වට. ඒක තමයි ඒ සෑය කියන්නේ සිහි කිරීමට. ඉතින් එහෙම තැනකට ඒ රහතන් වහන්සේ නමකදී ධාතු තන්පත් කොට ඉබම්දක් කර තිබෙන තැනකට යම් පූජාවක් සත්කාරයක් කෙරේනවා. ඒක තමයි මහත් කිනක් සිදුවන දෙයක්. සිත සතු සිත පහදවාගෙන කරන වැඩක්. අනේ එහෙම චේතියම් ඊළඟට සංඝේ සංඝේ කියන්නේ සංඝයා කෙරෙහි සංඝේවා පුද්ගලයේ පුද්ගලයන් කෙරෙහි අතිතිසුවා ආගන්තුකයන් කෙරෙහි දැන් උදාන දෙන විට එහෙම තිබෙනවානේ ආගන්තුක දාන කියලා කියනවා ආගන්තුක දාන සමහර විට භික්ෂුන් වහන්සේට උනත් ඒ ආගන්තුක දානය දෙන්නට පුළුවන් උන්වහන්සේ අහම්බෙන් කිසිදු බලාපොරොත්තුවක් නැතුව වඩින ලද අවස්ථාවක් වුණා. දැන් අපි ආගන්තුකයන්ට සංග්‍රහ කරා. අතිථි කියන්නේ ආගන්තුකයා. අතිථි සංග්‍රහය කියන එක බොහොම උසස් එකක්. ඒ ඒතකොට චෛත්‍යයන්දී සංඝයා කෙරෙහි හෝ පුද්ගලයේ පුද්ගලයන් කෙරෙහි යම් කිසි පුද්ගලයන්ට අතිථි ආගන්තුකයන් කෙරෙහි හෝ ඊළඟට දක්වනවා මාතරි පිතරි ඡාපි අතෝ ජෙඨස්ස භාතරි මව කෙරෙහි යා කෙරෙහි නැත්නම් Tamanගේ වැඩිමහලු සහෝදරයන් කෙරෙහි භාතරි ඒසෝ නිදි සුනිහිතෝ යයට සංග්‍රහ කිරීම වශයෙන් යමෙක් සිදු කර ගන්නා ලද දින නැමැති මේ නිධානය යමෙක් කල්පත් කලේද අජයෝ අනුගාමිකු ඒක කාහටවත් අභිභවනය කරන්නට බැරි දෙයක්. ඒකයි අජෙයිය. ඒක අනුගාම තමා පසුපස්සේම එන එක. අනුගාමකෝ අසාධාරණං අඤ්ඤේසං අචෝරාහරණ. ඒක අන්‍යයන් සමග අසාධාරණ. දැන් අපිට තේරෙනවා අපි කියමු අපි යම් කිසි ආහාරයක් භුක්ති විඳින අවස්ථාවකදී සදපර්ශ මිනිහෙකුට ඇවිත් ඕන නම් පුළුවන් මේ ආහාරයේ භුක්ති විඳින තැනට ගහලා මේක ඔසවාගෙන යන්නට. එතකොට ඒ ආහාරයේ පිළිබඳව තිබුණු අසාධාරණ බවක් නැහැ. ඒක ඔහුට සාධාරණයි. මේ සමහර විට සමහර අවස්ථාවලදී මිනිසුන් මා අහලා තිබෙනවා මේ අතේ ඔරලෝසුවක් බැඳගෙන පාළු පාරක යන යනකොට හැඩි දැඩි මිනිහෙක් ඇවිල්ලා ඔබ ගලවලා දෙනවා ගලවලා දෙනවා ඉතින් මේ ඔරලෝසුව මටම විතරක් අයිති අසාධාරණ දෙයක් නෙවෙයි දැන් ඔහු ඉල්ලගෙන ඔහුටත් සාධාරණ දෙයක් කාටවත් බෑ ඒ විදිහට මේ තින සමාජයේ තිනගෙන යන ඒකයි විශ්වාසය අසාධාරණං අඤ්ඤේසං අඤ්ඤේසමක සාධාරණ නැහැ පින අසාධාරණ අඤ්ඤේසං අචෝරාහරණෝ නිදි හොරුන්ට ගෙන යන්නට බෑ විදිය විධාන අර්මා කියපු දේවල් තමාසන්තක ඒ වස්තු හොරුන්ට ගෙන යන්නයි නමුත් තමන්ගේ පින ගෙන යන්නට බෑ ඒකයි කෛරාප දීරෝ පුඤ්ඤාමි යෝනිති අනුගාමිකෝ ඒ නිසා නුවණැත්තෝ ඒ පින් කරයි කරන්නේය යෝ නිදි අනුගාමිකෝ ඒ තමාට අනුගාමිකව පවස්නා වූ නිකාමිකි අපි එතනින් නවත් බලන්න දැක්සේ ඉතිරි හරිය කියන්නේ සබ්බේ සංඛාරා